දේශිකානන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාවියනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්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 සෝ මිත්තා සාගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්දමදෝ තිරියං සම්බදි සම්බත්තකාය සම්මාවන්තං ලෝකං මිත්තා සාගතේන චේතසා හරිත්වා විහෙරති සද්ධාවන්ත සින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදුරැස්නේ දෙන දල්ගා ස්පර්ශයෙන් දේශනා කරන ලද සුවාසෝදාසක් ධර්මස්කන්ධයකයි උතුම් බුද්ධ වචනයක් මේ මාත්‍රකා කරන් දෙදෙන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ලෝතුරා බුදු පදවිය සතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නමවැන්න මෛත්‍රී පාරමිතාවයි මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්තිය සම්බන්ධ වූද සූත්‍ර පාඨය මාතෘකා කරන් තියදුනේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණ ඇසීම, ධර්මයේ දේශනා කිරීම, ධර්ම සත්‍යයනා කිරීම, ධර්ම මනසිකාරයේ නිවන් දොරටුවක් වන්නේ. ඒ විදිහේ නිවන් දොරටු පහක් අපේ සම්බුද්ධ සසුනේ තියෙනවා. බණ ඇසීම පළමු යන්න, බණ දැසීම දෙවන්න, ධර්ම සත්‍යයනේ තුන් යන්න, ධර්ම සම්මර්ෂණේ සතර වෙන්න, භාවනාව පස් වෙන්න. ඒ මුලින් කියන ලද සතරක් නිවන් දොරටු වන්නේ භාවනාවක් වැඩනසේ එහිදී නෙමෙයි. දේශකයන් වහන්සේ ශේඛියා සිකපද 16ක් සිටේ දරාගෙන අදිෂ්ඨාන පහක් සිටේ අදිෂ්ඨාන කරගෙන කර්මස්ථාන සීරසෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා. ශ්‍රාවක පිළිසය අන්‍ය විහෙත නොවේ සාවධානව දසවම් නවාගෙන භාවනාවකට යෙදුනා හා සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්නේ නම් ඒ ආශේක නිවන් දොරටුවක්. නිසා මේ ගත කරන ස්වල්ප වේලාව අප සෑම දිනකටම ඥාන සමාධියේ සමාපත්තිය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් කාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිෂ්ඨානින් ධර්ම ශ්‍රවණය කරමු මාත්‍රුකා කළ සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන්හි දක්ින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මෙයින් හැඳින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකම් දිසං පරිත්වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ අයත් දෙවියන් මිනිසයන් සෑත යම් තාක් නිවන් මඟ ගමන් කරන්නන් වෙතොත් ඒ හැම දිනාටම සාධාරණ වචනයක් සෝ කෙනීමේ වචනය එවැනි මඟඵල නිවන් සඳහා යමු වූ සිත් ඇති නනවතුන් විසින් වැඩි යුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා සමත භාවනා වශයෙන් 40ක් ඒ සමත භාවනා 40 අතුරෙන් භ්‍රම විහාර භාවනාවකයි තේ කමඨානක් මෛත්‍රී කියන්නේ ඒ මේ මෛත්‍රී සාගත සිතින් මෛත්‍රී සාගත සමාධි සිතින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරුවා වාසය කරනවා තථා ဒ ුතියං තථා සතියං තථා චතුත්ථින් දෙවෙනි දිශාවට තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවට එවාගෙම ඉති උද්ධමදෝ උඩ යට දෙදිශාවට හිරියම් ආස්පස දස දිශාවටම සම්බදි සම්බක්කකාය මුළු තුන් ලෝක ධාතුවටම ආත්ම භාව සංඛ්‍යාත සීලම සත්‍ය ප්‍රජාවටම මෙත්තා සාගතේන චේතසා හරිත්වා විහෙරති අවේදේන අභ්‍යාපජ්ජේන වෛරයක් නැති තරහක් නැති පටික සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ගාථා පාඨයේ සූත්‍ර පාඨ කෙටි තේරුම විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රිය කියන වචනේ අපි තේරුම් ගන්නවා නම් සබවින්ම ඒක ඇති දසපාරමිතාම පුරන්නට. මේ මෛත්‍රිය පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දසපාරමී පුරන්න සමර්ථ වන්නේ. මේ මෛත්‍රිය කියන මිශ්‍ර සිංහල වචනේ පාලි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය සත්තං කියලා ධම්මසංගණී ප්‍රකරණයේ නිච්ඡේප කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. ඒ මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය සත්තං කියන වචනේ හැදලා තියෙන්නේ මිද සිනීහනේ කියන ධාතුවෙන්. මිද සිනීහනේ ඒ කියන්නේ මිද ධාතුව pāli භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඊ තේරුම සිනීහනේ ඒ කියන්නේ මෘදු භාවයට පත් කරවීම අර්ථයෙහි සිනිඳු බවට සංසුම් බවට සීතල බවට එවාගෙම හිතයි සේබාට පමණු අර්ථය තමයි මිද කියලා ධාතුවේ තියෙන්නේ. ඒ මේ මිද ධාතුවට ප්‍රත්‍යක් යදලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරුම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි මිත්‍රයා කියන්නේ කවුද මාතා මිත්තං සපේ ඝරේ තමන්ගේ නිවසේහි මව්පිය දෙපළ මිත්‍රයෝ මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරුම නෙමෙයි ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ හදලකින්ම ජීවුණුව කැමති අය දෙමව්පියන් දෙන්න තරම් දරුවන්ගේ ජීවුණුව කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුයි. එනිසා කුඩා කලපටන් මව් කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමව්පියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. ඒ මේ මෛත්‍රිය හදවතින්ම අවංකවම දෙමව්පියන් පවත්වන බැවින් දෙමව්පියන් දෙකෙනා මාතා මිත්තන් සකේ ගරේ. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මව්පිය දෙපළ ස්වකීය නිවෙතෙහි පරම මෛත්‍රියත් ඕන සම්මිත්‍රයෝ ඒකනේ දරුවන්ගේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දියුණුව කැමතිවන්නේ හදවතින්ම දියුණුව කැමතිවන්නේ මෞපිය දෙතල ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ නිසා ඒ උතුමන්ගේ సంతාන වල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටනවා. මෙන්න මේක නිසා මව්පියන් ගුරුතුමන් වැනි සත්පුරුෂ సంతාන වල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තා කියන මේ වචනය. එතකොට මේක ඉබේ පිහිටන අතර දෙමව්පියන්ගේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන බාට පවා පැමිණෙන්න. මෛත්‍රී ධ්‍යාන බාට පමුණවන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩාවත් ප්‍රමාණිකූලව අපි දිනු කරන හැටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදෝතම් පටන් නිින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි මේක වඩන හැටි ප්‍රමාණිකූලව තේරුම් ගත්තොත්. මෛත්‍රිය කියන මේ උතුම් ගුණය හද సంతානයේ පිහිටුවා ගැනීමෙන් මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඒකාදසානිසංසා පාටිසංඛා ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආශේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් 11 මහා නිසංසයක් ලැබෙනවා ඒ මොනවාද සුඛං සුඛති සැපෙන් නිදා ගන්නවා සුඛං ප්‍රතිබුද්ධති සැපෙන් අවදි වෙනවා න පාපකං සුඛිනම් පස්සති නපුරු සිහින නොදකින්නෙක් වෙනවා මනුස්සානම් පියෝ හෝති ගෙල සැලඳි මුතු හරයක් වාගේ හිසේ සැලඳි මල් වඩමක් මල් ඔතුන්නක් වාගේ මිනිසයන්ට ප්‍රියමනාප වෙනවා අමනුස්සානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ට පිසාචයන්ට අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බවට පත් වෙන කෙනෙක් වෙනවා දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවි දේවතාවෝ මෛත්‍රිය වඩන්න යහකින් රැක ගන්නවා නාස අග්ගිවා විසංවා සත්ඛංවා කමති ජින්නෙන් හෝ වතරිතෙන් හෝ අවියාවද වලින් ඒ මෛත්‍රිය වඩන්නා තනතුරක් වන්නේ නැහැ සුවතං චිත්තං සමාධියති වහාම හිත සමාධිගත වෙනවා මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ පහපත් වෙනවා අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුවණින් අන්තිම හුස්ම හෙළනවා උත්තරින් අපපටි විද්ධන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති මේ ජීවිතයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරගත නැතුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් රූපාවචන බඹලව නමයකින් එකතු උපදිනවා ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබාන සිටියානම් ප්‍රථම ධාන භූමිතල තුනක් වෙනවා ඒන් එකක උපදිනවා දෙතිය ධානය ලබා හිටියානම් දෙතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා චතුර්ථ මේ තෘතිය ඥාන ලබානේ සිතානන් තෘතිය ඥාන භූමි තුنين එකක උපදිනවා. එතකොට මේ කියන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළ කියනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමැති සැපෙන් නිදාගන්න. මේ සැපෙන් නිදාගන්න නම් මෛත්‍රිය වඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදාගන්න පුළුවන්. ආවද සතුටුයි සතුටු මුහුණෙන් ප්‍රබෝධ මුහුණෙන් නෙළුම් මලක් කෙපෙන්න වාගේ උදේ හිමිදි හිමිදිරි උදේ අවදි වෙන්න. ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න නම් මෛත්‍රී භාවනාවෙන් නිින්දට යන්න ඕනේ. කාම සතුටින් නපුරු සීනයක් වන්න දෙකින්ද. ඒ කියන්නේ නපුරු සීන දැක්කොත් හිතට බයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සීනයක් වෙන්නේ නැහැ. තේනවා නම් තේන්නේ සුබ යහපත් දෙයක් පමණයි. ඒ වගේම මිනිස්යන්ද ප්‍රිය වෙන්න, අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රී තරම් දෙයක් නැහැ. ඒ නිසා මිනිස්යන් අපට අවනත කරගන්න, මිනිස්යන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිම අත්‍යවශ්‍යයි. බොහෝ සෙයින් දේවාල ගානියමින් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වඩනවා නම් දෙවියන් සමන් වෙත වඩිනවා. දෙවියන්ගේ උපකාර, ප්‍රේභාවය, ආරක්ෂාව, අනුග්‍රහය, ඇල්ම දැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට. එපමණක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන් රැකගන්නාක් මෙන් දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම වසවිත අවියාවුද ගිනි විපත්ති වළගෙනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. එපමණක් නෙමෙයි. සමාජයේ සිට වහවහාම සමාධිගත වෙනවා. අපි කවුරුත් සතුටේ හිතේ තන්පත් බවකින් ඉන්න හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනික් කාණේ තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයේම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වඩන්ත වඩන්තේ මෛත්‍රිය කියන්නේ අදෝෂ චෛතසිකයනේ. ඒ කියන්නේ සෝබන සාධාන චෛතසික 19න් එකක් නේ අදෝෂ චෛතසිකය. මේ අදෝෂ චෛතසිකයේ තියෙන්නේ සෞම්‍ය භාවයක්. හඳ මණ්ඩලක් වාගේ සෞම්‍ය භාවයක්. ඒ සෞම්‍ය භාවයේ සහිත චේතනාසික ධර්මයන් අපේ හිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසිදු වෙනවා. කුරුද වස්තු රූපේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා පිරිසිදු ලේ ධාතුව සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප පද්දවනවා. සමාත රෝගාබාධ තිබුණා නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එතමනක් නෙමෙයි ආයුෂද වැඩි වෙනවා, වර්ණයේද වැඩි වෙනවා, සැපයේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා ප්‍රඥා බලයේද වැඩි වෙනවා යහපත් සිතුම් පැතුම් මුදුන් පමුණවා ගැනීමට මෛත්‍රී සිතින් පුදුම ශක්තියක් ලැබෙනවා මේ කවුරුදු 15කට සමන පෙර අපි හිතවත්ම දායක මහත්මේ එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළා සල්ලි කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා. මෙතුමා සැබෑ බෞද්ධයෙක්. හැබැයි වයස 40 දී පමණ බෞද්ධ ආගමට පැමිණ කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමථ විපස්සනා භාවනා ක්‍රම ඉගෙන ගත්තා. අන්නයටත් උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නීමේ අනුව ශාලේ කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදුගුණ කියව කියවා මෛත්‍රී වලින් මෛත්‍රී සිතින් සමාතම තමා සත්‍යයක් ප්‍රයා කරගත්තා. සෝ භගවා ඉති අරහං අරහං වත්ත සෝ භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං තිරසානමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දිය වේවා දිය වේවා දිය වේවා මේ විදිහට නව මහා ගුණයටම සත්‍යක්‍රියා කළා. සමානට සමා මෛත්‍රී කරගෙන ඒ සත්‍යක්‍රියා කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්නේ පින්තූරයට ගල් වැටිලා නැහැ ඔක්කොම දිය වෙලා. මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රිය වැඩිමෙන් ලක් අධ්‍යක්ීම. මේ වාගේ කන් දෙකක් නෙමෙයි පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට තුනකට සමන පෙර අපි ලපටි වයසේදී අපි පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතර කෝටි ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයේම ගෙදර රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් පමණ බද්ධ කාර්යයන්ට බැඳගෙන භාවනා කරන්නට දසිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇතිවීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනා වටිනා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න. කරුණී මිත්‍ර සූත්‍රයේ රාත්‍රියේ සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආජීවස්සමක සීලය පිළිපදලා. තමාම පద్මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවෙන් අපට ඒ කාලේ කිසියම් ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටියට පොතපතින් දැනගත්ත පිළිවෙලින් දස දිසාවට pāli භාෂාවෙන් තියෙන වදන්තිය අනුව මෛත්‍රී ලැබුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීරය නොදැනී යනවා. ශරීරය නොදැනී ගියා පමණක් නේ අහස ඉන්නවා වගේ දැනෙනවා. ශරීරයේ පුදුමාකාර සනසුමක් ඒ වෙලාවේ කුළුන් ගොඩක් වාගේ බර නැති වෙනවා. එපමණක් නෙමෙයි භාගයක් තරම් ඒ කාලය තුල පුදුමාකාර සිතේ සනසමක් ඇති වෙනවා. මෛත්‍රී ධානයක් ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නිින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් හෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්නේ නැතුව සමාධිගතෝ ආත්මයෙන් සැපෙන් නිින්ද ගියා. මේක පුදුම දෙයක් අවදි වෙන්නේ නෙළුම් මලක් පිබෙදෙනවාගේ බොහෝම ප්‍රභාසලෙ සිටින් බුදු ගුණයක් තියාගෙන මෛත්‍රී වචනයක් තියාගෙන අවදි වෙනවා දවස පුරාම මේ සනසුම හිතට පැවතුණා. අපට පැවිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ අනුසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ භෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ගුණ පුරා ගන්නට මොනතරම් වාසනාවක්ද කියන හැඟීම යුතුවයි සසුන්ගතව පැවිදෙන්න පවා යමුනේ ඉතින් ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපටි කෙනෙකුට පවා අනුසස්ගෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අත්දැකීම් ලබන්න එදිනදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිට සංසුන් කරන භාවනාවක්. සිත ප්‍රබෝධයක් ගෙන දෙන භාවනාවක්. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද කෙටියෙන්ද දේශනා කළා තියෙනවා. සාවල ස්වාමීන් වහන්සේට භාවනා සමතා හතක් උගන්වුවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේජේ ස්වාමීන් වහන්සේටද භාවනා සමතා පහක් උගන්වුවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කඳ කිරිතේ ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමැද විස ගෝර නාගයන් සර්පයන් ඉන්න මහා වනමැද තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙනා එක්ක ධ්‍යාන භාවනාව වැඩුවා. ඒ කාලේ ඒ නපුරු විසගෝල සතුන්ගෙන් හිංසා නොවෙන්න පුරුදු කෙලේ කලපිරිත. කලපිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කලපිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුන්ගෙන් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනා වඩන්න පුළුවන් වුණා. අද උනත් කලපිරිත භාවිතා කරන්නේ නම් ඒ තැනැත්තාට සර්පයේ සෑගුණක් දැක ගන්නෑ. එතරම් පුදුම දෙයක් මේ කඳ පිරිතෙන් දැක්වෙන මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්ණීයත්‍ය සූත්‍රය. කර්ණීමිත සූත්‍රය දේශනා කළේ වනගතව භාවනා වැඩූ භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුමාශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙනා වහන්සේ සසුන්ගතව පරිදෙව අවුරුදු 5ක් ධර්ම විනය ඉගෙනගෙන නිස මුක්ත වෙලා උදාසලා කමතහන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා මහරහත් භාවයට පත් වෙන්න තුන් මාස ඇතුළතදී උදාසලාට ආත්ම විශ්වාසයක් තිබුණා අපට රහත් වෙන්න පුළුවන් තුන් මාස ඇතුළතදී එතරම් කීලේ පිරිසුදුයි භාවනා කමතාන හොඳට උගෙනගෙන ගියා. උන්වහන්සේලා ගම්මානිකට පිරිසුඳා වැඩිය ගෙවල් 1000ක් තියෙනවා. ඊළඟ ගම්මානිකට වැඩිය ගෙවල් 1000ක් තියෙනවා. මේ දෙගම් වැසියෝන් උන්වහන්සේලාට ආරාධනා කළා ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් සෑදාව නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුසලක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා බිම ඉන්නකොට ආහසේ විමාන දේවතාවන් ඉහළින් දැබරු බිමට දැස්සා. සියල තේජසේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකින් යයි කියලා දෙවි දේවතා දැලුවා. වඩින් නැති බව දැනගෙන ආත්‍රි කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූපමවා පෑවා. භයංකර රූපමවා පෑවා. භයංකර ශබ්ද ඇති කළා. ඒ වගේ මහා දුර්ගන්ධය ඇති කළා. එයින් උන්වහන්සේලාගේ හිතේ සමාධිය දිඳිලා වෙනස් වෙනත් භෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. පාලසින දවසේදී කොහොය උපෝසත විනය කර්මයේ එක්කාත් වෙච්ච වෙලාවේ තමයි ඔවුනෝන්ට තියෙන විපත්යේ අනිත්‍යතාවය කියලා හිතුවේ. එයින් සංඝේශ්වරයන් වහන්සේ තීරණය කළ අපට මේ සේනාසනයේ සත්‍රායන්නේ අපේ ආපසු ජේතවනාරාමයට ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා දාසලා පසු වැඩියා සරත් නෝරෙට. බුදුරජාණන් වහන්සේ දැන දැන මම මොකද මාන්නේ මේ වස්සාන කාලේ ආපසු ආවේ. අනේ ස්වාමීනි අපි බොහෝම රමණීය, බොහෝම සික්කලු. එවාගෙම හොඳ උස ගස් ඇති, එවාගෙම ගලාගෙන යන සිසිල් ජලාශය ඇති, වැලි තලා ඇති, ගල් තලා ඇති, බොහොම විවේකයට සුදුසු තේනාසනයක වස්තුවක්. අපට මේ විදි අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වුණා ස්වාමීනි අපට වෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා ඒ අවස්ථාවේ සරුවක්ඥන් වහන්සේ මුළු ධම්මදූතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාලා කිව්වා මහණෙනි මේ 500ක් දෙනා වහන්සේට ජාදීමේ එතනයි ජාදීමේ එතනයි එතෙන් වැඩෙන්න එතෙන් වැඩලා මා උපදේශක් දෙනවා ඒ අනුව භාවනා කරන්න. එතන ආරක්ෂාවක් දෙනවා. ඒක ආරක්ෂක පිරිසක් දෙවෙනවා. එපමණක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක් දෙවෙනවා. එපමණක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගාථා 10ක් ඇති කර්මීනිත්‍ය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිසට උගන්වුවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන හිතත් උනේ මේ කර්මීනිත්‍ය සූත්‍රයේ සිටින් මෙනෙහි කරමි. ආරණ්‍ය සේනාසනෙට ඇතුල් වෙන්න මත්යෙන් 500ක් දෙනා එක හඳින් කර්මීනිත්‍ය සූත්‍රයේ සජ්ජායනා කළා. මේ සූත්‍රය සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාව, වෘක්ෂ දේවතාව, විමාන දේවතාව මුරුදු භාවයට පත් වෙලා කොහොම බිමට මිනිස්සු වෙතින් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙරගමන් කළ ස්වාමින් වහන්සේලාගේ අතේතන සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටි සෙනසුන් වෙත අඩම් කරවන ගියා. මලු පෙත් මං හැමෙන්දා, තන් පෙරහා දුන්න, ආ දෝවණේ කළ අසුන් පනවා වඩා හිඳෙව්වා. සම් ධම්මචයන්ට මේ ප්‍රවෘත්තිය දැනුම් දීලා සිව්පසේ ලැබෙන සැලසුවා. මුළු අනාන්තරයෙන් නපුරු ගෝසා කරන සත්‍යයන්ද සාක්ෂියෙන් ඉවත් කර දැම්මා. නපුරු දුර්දාන්ත අමනුෂ්‍යයන් ඉවත් කර දැම්මා. මුළු මහත් වනාන්තරය උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුම් වාට පැමිණවා මේ වන දේවතාවෝ පෑදාවල් උපස්ථාන කළ පුදුමයි නේද මෛත්‍රියේ තියෙන හාත්කම ස්වාමීන් වහන්සේලා දැන් ඉතින් සෑම ඉරියව්වකම කර්මීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩුවා. කර්මීය මෙත්ත සූත්‍රය අනුව මෛත්‍රිය වඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් දැකින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන සාධක කරගෙන හරුණ විදර්ශනාවට විදර්ශනාවට හැරී සිටිද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ සරුවක්යන් වහන්සේ දෝණම් මහා විහාරයේ සිටගෙනම බුදුරජාණන් මාලාවක් මේ 500ක් ගෙනාට වෙන වෙනම තෙන් ඉදිරියට පෙනෙන්නේ සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිත්වා නංග රූපමං චිත්ත නිදං සපෙත්වා යෝධේත මාරං පඤ්ඤා යුදේන ජිතංච රක්ඛේ අනිවේසනෝ සියා මේ ශරීරයේ දිදෙන කලයක් නැති බඳුනක් වාගේ සිතන්නේ මේ සිත සකල අයිස්වාරයෙන් පෙළෙන නගරයක්ෙන් රැකගන්න. ඒ වගේම විපස්සනාවට හැරී ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ පිළිලා නොගෙන එයින් යුක්තව ප්‍රේත මායාට පහර දෙන්න යුද්ධ කරන්ද ලබා ගන්න ජය ආරක්ෂා කරගන්න මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධානයේ සමාධිගත වූ ස්වාමින් වහන්සේලා 500ක් දෙනා එකම තත්පරයක සව් කෙලෙස් නැසා මහා රහත් භාවයටපත් වුණා. ආචාර්යය නේද සරුවක්ඥන් වහන්සේගේ උපදේශය. මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දැක්වෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාවක්. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම පටිසම්භිදා මග්ගපාළිය සරුවක්ඥන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහොම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. පරිසම්බිදා මග්ග පාළියේ මිත්‍යා කතාවේ. ඒකෝට පරිසම්බිදා මග්ග පාළියේ තියෙන පිළිවෙතම අපට ඒකාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හැඳින්වෙන විසුද්ධි මාර්ගයට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දැක්කේ පරිසම්බිදා මග්ග පාළියේ තියෙන මෙත්තා කතාවයි. ඒ වගේම අබුදාරුන් පිටකේ විභංගප්‍රකරණයෙන් බ්‍රහ්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද හිත සම්බන්ධයි. කොතෙන්ම තුන් පිටකෙදම තියෙන මෛත්‍රී භාවනා සියල්ල සම්පූර්ණණය කරලා විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව ඇතුළත්ලා තිබෙන්නේ. එimhe විසුද්ධි මාර්ගයේ පද සම්බිදා මාර්ග පාළියේ දක්ෂින භාවනා මාර්ගයේ භූමි විසිතුරුයි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනා වැඩිීමේදී සමාත මෛත්‍රිය කරගෙන සම්භාවනයේ හිතවතුකට මෛත්‍රිය වඩලා මධ්‍යස්ථයන්ට වඩලා ඊළඟට අහිතවන්තයන්ටද මෛත්‍රිය වඩලා ඊට පස්සේ සීමා සම්බේධය කියලා සමාය, හිතවතාය, නදහතාය, අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනාටම සම සාධාරණව මෛත්‍රී වඩන්න සමත් වුණාට පස්සේ භූමි වශයෙන් තමා ඉන්න විහාරය, Taman ජීවත් වෙන ගම්මානය, දකුණ, බටහිර, උතුර, නැගෙනහිර අනුදිශාව, දකුණු අනුදිශාව, බටහිර අනුදිශාව, උතුර අනුදිශාව, යට දිශාව සහ උඩ දිශාව. මේ දස දිශාවට මෛත්‍රී විස්පාරණය කරනවා පතුරවනවා. ඒකෝටි මෛත්‍රී වැඩි වීමට සත්ව කොට්ටාස පද 12කට වෙන් කරගෙන තියෙනවා. සත්ව කොට්ටාස පද 12කට වෙන් කරගෙන එක එක සත්ව කොට්ටාසයකට මෛත්‍රී වචන හතර බැගින් ගන්නවා. එසේ හතර බැගින් ගැනීම නිසා ඒ දස දිශාවට වඩන මෛත්‍රිය බොහෝම විස්තරාත්මක මෛත්‍රියක් වෙනවා. දස දිශාව පමණක් ගත්තොත් මේ මෛත්‍රී ප්‍රථම ධ්‍යාන ලබන්න පුළුවන් 480ක් 480ක් ලබන්න පුළුවන්. එවැගේම දෙති අධ්‍යාන 480ක් තෘතිය අධ්‍යාන 480ක් හැබැයි අනෝදිසෝ පරණේ කියලා දිසා වශයෙන් නොගෙන සත්ව කොට්ටාස 12ට පමණක් මෛත්‍රිය වැඩි වෙනින් ප්‍රථම අධ්‍යාන 48ක් දෙති අධ්‍යාන 47ක් තෘතිය අධ්‍යාන 47ක් කියලා මේ දෙන්න ලබන්න පුළුවන්. නිසා ප්‍රථම ඥාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලෙම වැඩුව ප්‍රථම ඥාන 528ක් ලැබෙනවා. දෙති ඥාන 528ක්, තෘතිය ඥාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථමයෙන් සමාතයි. සමාත මෛත්‍රී වඩන්නට ඕනේ. සමාත මෛත්‍රී වැඩීමෙන් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාත වඩන්නේ ශාක්ති පිණිසයි. මා මින් අන් අයද කියලා කියන දෝන නිසායි සමාත මෛත්‍රී වඩන්නේ. සමාගේ දෙක තුනේ පටන් ඉස දක්වා ශරීරය මොනම හේතුවකින්වත් සමා දීරාටපත් උනත් හිතේ තරහ ක්‍රියාකාරයක් අධික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට තමා හිතේ මෛත්‍රිය පිහිටුවා ගන්න ඕන. තමන්ට කෙනෙක් ගැහුවත්, දැන්නත්, වරදක් කළත්, අලාභයක් කළත්, අයසක් කළත්, නිඳාවක් කළත්, දුක් කරදරයක් දුන්නත්, කොයි ලෙසකින්වත් හිතෙන් නැති තරමට තමාගේ හිතේ මෛත්‍රිය පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට සමාසිතාම හිතයිසේ. සිතාම හිතයිසේ. ඒ කියන්නේ සමාගේ දෙමව්පියන් ජීවත් වෙනවා නම් දෙමව්පියන් ආචාර්ය උපාධ්‍යායනතුමන්, කල්යාණ මිත්‍රයන් ගුරුතුමන් මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු සමාත හදවතින් මෙත් කළ සත්පුරුෂයේ ඉස්සරහට හිතා ගන්නවා. තමා ඉදිරියෙන් බමයක් තරම් දුරින් එතුමා ඉන්නවා හැටියට බලාගෙන එතුමාගේ මුහුණ දෙස හිතින් අරමුණු කරගෙන එතුමාට මෛත්‍රිය වැඩනවා. මෛත්‍රිය වැඩිීමේදී එක්ක වචනයක් අරගෙන බොහෝ වේලාවක් හදන්නට ඕන. එසේ වැඩිීමේදී තමයි හිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කිනා ආරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 12 දකින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධ්‍යාන කිව්වම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන් අපිට කොහොද ධ්‍යාන කියලා. එහෙම හිතන් දෙපා. මේක කිසි බෞද්ධයන්ට ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. එනිසා අපි හිතන්නේ තෝරන අපිට වඩන්න බැරි කමතහනක් නැහැ. ලබන්න බැරි ප්‍රතිඵලයක්ද නැහැ. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්නට ඕනේ. ඊළඟට සමාගයේ හිතවන්තයා වැනි තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථගෙන සමාත හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ එවැනි එක්කෙනෙක් හරගෙන ධ්‍යාන වඩනවා ඒ වගේ දහ දිනක් ගන්න තවත් සමාත අහිතවන්ත කෙනෙක් ඉන්නවා නම් පමණ ඒ සතුරු පුද්ගලයෙක් දිස්සනා හරගෙන ඔහුටත් මෛත්‍රිය වඩනවා මේ දෙයට සමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන කොටස් හතරට හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈතට ඈතට විහිදුවන්නේ ඉතිපන්දම් ඉතිපන්දම් එළියක් දැල්නුවාම ඒකම යදුන් ගණන් ඈතට ඉලිය වැටෙන්නේ නැහනේ ඒ වාගේ මේ ස්වාසකා භාවනා මාත්‍රයෙන් ඈතට විදවන්න බෑ. සමහරු මෛත්‍රී භාවනා කරන එක වරකම දස දිශාවට විදවනවා. සාර්ථක නෑ. ඒකේ සත්‍යය තාම දුර්වලයි. මෛත්‍රී විස්පාරණය කරන්න නම් සමාධියේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධිය ශක්තිමත් වෙන්න ඕන. එතකොටයි ඈතට ඈතට ඊදවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්ගම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතට ආලෝකය ඊදෙනානේ. බොහොම ඈතට ආලෝකය දෙන්න පුළුවන්. එවාගේම සඳ මඬලක් වාගේ ඉරු මඬලක් වාගේ සමාගයේ සිටේ මෛත්‍රිය ආලෝකයේ මෛත්‍රිය ශක්තිය දරාගත්තනම් බොහොම අතර දසදහසක් වල නෙමෙයි අනන්ත සත්ව පදන්න පුළුවන්. මෙන්න මේ මට්ටමද තමයි මෛත්‍රී ධානය පුරුදු කරන්න ඕන කරන්නේ. ඊට අපි සලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවීරෝ හෝමි අබ්භ්‍යාපජ්ජෝ හෝමි අනේගෝ හෝමි සුඛියස්සානං පරිහරාමි මේ පාළි පාඨය. මේක තමන් සමාත කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීපාරක් සමාත කියා ගන්න. මම තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි කීපාරක් කියා ගන්න. මම නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි බොහෝ වාරයක් කියා ගන්න. මම සෝපත්‍යනේ සෝපත්‍යනේ සෝපත්‍යනේ සෝපත්‍යනේ සමාත මේ දෙද පද හතරකින් මෛත්‍රිය කරගන්න. මෙතන වෙන්වා වෙන්වා කියනට වඩා තමා ඒ ගුණේ කිසිසේක බවයි මෙතන කියවෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවේමි. ඒවා ඊළඟට තමා අපි හිතමු තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමින් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙම දහස් වාරාරි කියලා කියලා කියලා ඒ වචනේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟට තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට එක සියවර දහස් වාරාරි කියලා කියලා ඉන්නකොට හිත සමාධිය වෙනවා. වචනෙන් වචනෙට මාරු වෙන්න ගියොත් ඉක්මනට සමාධි වෙන්නේ හිතේ සංප්‍රදාය වෙන්නේ වචනේ තේරියොස්සේ හිත දුවනවා. නිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩිම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේක මුලින් වාරයකදී ප්‍රකාශ කළා බුරුම රට මොළමින් ආරන්නේ තේනාසන වාසී අග්ගමහා සම්මාචානාචාර්ය වා අවශ්‍යදෝ නාහිමිකානන් වාසයේ උගන්වපු මෛත්‍රී භාවනාවක් ගැන. ඒ කියන්නේ ආනපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයේකෝ දක්ෂින් සාකාර ධ්‍යාන ලබාගෙන ඉන් අනතුරු ඕදාත කසණයෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. සමාත මෙත්තරගෙන ආචාර්යයන් වහන්සේ යන්නේ කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට මෙත් වඩනවා. ඒ වගේ 10 දිනක් පමණ ගන්නවා. නදහස් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. එහෙම සීමා සම්බේධය කරලා සමායින්න විහාරයේ සීල සත්‍යෝ, සමායින්න ගමේ සීල සත්‍යෝ, සමායින්න නගරේ සීල සත්‍යෝ ඔහොම සත්ව කොටාස 12ක් වෙන් කරගෙන මුළු සක්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා. ඒ එක එක වාරයක් පාසා ප්‍රථම ධානය හතරක්, දෙතිය ධානය හතරක්, තෘතිය ධානය හතරක් බැගින් ලබනවා. ඊට පස්සේ දස දිශාවට වඩනවා. හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහට හරහට හිත යවනවා නම් හිත පැතිරෙන්නේ නැහැ. තමා ඉන්න තැනලා සිටේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිකා බමලව බලාගේ දක්වාදී හිත ඉහළ තිහළට ගන්නට ඕන. ඉහළට අරගෙන වර්ෂාවක් වයින්න වගේ මේ විදිහට තුන් ලෝකයටම මෛත්‍රිය විහිදුවන්නට ඕන. මේක වඩන පුජ්‍යලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ඉඳගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රී භාවනාවේ විස්පාරණය කරන ආකාරය අපේ වඩා වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණය තමයි එදිනෙදා ජීවිතයේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද? මේ කොහොමද දමණය කළේ? තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා යුන්වාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් දමණය වුණාද? සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පරිදිත් තුනානේ භාවනාවට ගස්සෙත් මෛත්‍රී භාවනාවනේ ඒ ජීවිතේම නික්ලේශ රහත් කෙනෙක් බවට පත් වුණා නේද මෛත්‍රී බලය මොනතරම් පුදුමද උනාසේ ආලවක යක්ෂ දමනය කළේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට වියදුණු මෛත්‍රී කිද්දන තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු දමනය වුණා, සෝවාන් ඵලයටපත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂ්‍යයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, ආක්ෂසයන්ද, එවාගෙම මහා දුක්ඛගතක ධාක්මනයන්ද පරිද්දාජිකයන් දුන්වාස දමනය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතින් උන්වහන්සේ මෛත්‍රී චිත්ත විස්පාරය යවලයි ඒ විදිහට සකස් වුනේ. අපි නිදසුනක් වශයෙන් ගන්නම අපි ගමන කරනවා බස් එකක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක. මේ අනුව අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ ඒ කුජලයන්ගේ සිතට සමාගයේ සිත තරංග යවන්නේ. වාහන යන වේදුරු තුමා හිතාගෙන හේරේද තුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා ඉහි නෝනින්ගේ පදවාවා කරුණාවෙන් ඉවසීමෙන් සියසිය පදවාවා මේ විදිහට උහුතු මෛත්‍රී කරනවා. ඒ වගේම ඒ වාහනේ තවක් වෙනවා නම් මගේ පිටිස එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන්ට මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාරේ ඉදිරියෙන් එන නැත්නම් මෛත්‍රී කරනවා. පස්සෙන් එන නැත්නම් මෛත්‍රී කරනවා. පාරේ දෙපැත්තේ නිවෙස්තුලින් නැත්නම් මෛත්‍රී කරනවා. එහෙම පිටින් මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නාන විට ආහාර ගන්න විට ගමනක් යන විට කවර හරි රාජකාරියක් කරන විට ඒ ඒ ක්‍රියාවට ආදාළ හැටියට පුද්ගලයන්ට මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොනතරම් සැනසෙල්ලක්ද සමාජ රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා මේ මෛත්‍රී භාවනාව තුළින් පිළිකා රෝග සුව කරගෙන තියෙනවා ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ තවත් තවත් රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා ඒ වගේම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩි වීමෙන් අර 11 මහානිසංස පමණක් නෙමෙයි කුඩා අනු කුඩා නිසංස සිය දහස් ගණනක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්නට ඕනේ. හැබැයි සමාජ සතුරුය, මිතුරුය කියලා කිසිම බෙහෙදයක් නැතුව මෙහි වඩන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන් සමනක් නෙමේ බෞද්ධ අවබෝධ සිංහල අසිංහල හැම දෙනාට මේ පහ හැටියට මෛත්‍රී වැඩනවා නම් ඕන්ට ඒම් පුදුමාකාර සනසමක් ඉඳ ගන්න පුළුවන්. අපේ සරුවක් යන වහන්සේට තිබුණේ නැහැ නේ පුද්ගල බෙහෙදයක්. ආගම් ભેදයක් තිබුණේ නැහැනේ. හැම දිනාටම සමසිත සමමෛත්‍රිය පැවැත්වුවානේ. මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රාවකයන් කිසියම් හැටියට අපි හැම දිනාම සමසිත පවත්වන්න මෛත්‍රී භාවනා පුරුදු කරගන්නට ඕනේ. මා මුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මම කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මේ මෙතට වගන්තයක් මම ඉදිරිපත් කරනවා. මේක හැම දිනාටම ප්‍රයෝජනවත් වේවි. ඒක ඒ අනුව තම තමාගේ වචනේ සමාත ගැළපෙන බසින් ඒ වගේ වදන්ති හදාගෙන හරි නිතර නිතර භාව ශාස්ත්‍රයේ වැඩගත් වෙනවා. කර්ණීය මිත්‍ය සූත්‍රයේ තියෙනවා සත්ව කොටාස 20ක්. ඒ සත්ව කොටාස 20ට මෛත්‍රී වචන තුනක් දකින්න වෙනවා. ඒතකොට එතන තියෙනවා 60ක්. දෙඩේද 60ක් තියෙනවා. ඒවා තවත් දුරට අතුරුවාගෙන ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති 528ක් වුණත් උපදවා ගන්න පුළුවන්. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පිළිවෙත් කිරීමෙහි සමතෙක් වන්නෙමි මම කායික සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්ෙක් වෙම්වා සුවපත් වූ සිත්ත්‍යක් වෙම්වා මාමින් මාගේ හිතවත් ඌද නැදහත් ඌද අහිතවත් ඌද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා කෙලෙස් ඇති සත්‍යයෝද නිකලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා වික්ඛූ ශරීර ඇති සියලු සත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්වයෝද දෙගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඊතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතත්තෝ වෙත්වා වපකොඩ ශරීරයේ සියලු සත්‍යෝ දේකාසියුම් ශරීරයේ සියලු සත්‍යෝද මධ්‍යම ප්‍රමාණ ශරීරයේ සියලු සත්‍යෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතත්තෝ වෙත්වා දුටු සත්වයෝද නුදුටු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා ළඟ වෙසෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා ඉපදුණු සත්වයෝද උපදින සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා උඩින් සත්වයෝද යටින් සත්වයෝද සරසින් සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා කිසිරෙක් කිසිවෙකුට වෛර නොකරේවා පරිගැනීම් නොකරේවා වංචා නොකරේවා රැවටීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී නින්දා නොකරේවා අවමන් නොකරේවා හෙලා දැකීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් වේදාවක් කැමති නොවේවා සීල සත්‍යෝ සීල දෙනාගේ සැපයට කැමති වේවා යකින් අවීචේ ප්‍රසන්ද උඩින් භවග්‍රේ දක්වාද සරතින් අනන්ත පරිමාණ ලෝක ධාතු වලත්තා වූ ද සීල සත්‍යෝ කායික සෝයින් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතත්තෝ වෙත්වා අප්‍රමාණ වූ සීල සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එකම දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙකල තම දිවිනතකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමැති වන්නාට සියලු සත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිසාවෙහි සියලු සත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත වූ මෙත්සිත වඩත්වා ඉඳින හිතින නිඳන ඇවිදින සමීරියව වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සිව් පිරිසුදු සීලයෙන් සුවඳවත් වූ උතුම් ඥාන ආලෝකයෙන් ආලෝකමත් වී සමදේ කෙරෙහි තෘෂ්ණාව නොකොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විදුවමින් චිත්ත විසුද්ධියේ ප්‍රඥාන දර්ශන විසුද්ධිය දක්වා උතුම් විසුද්ධි මාර්ගයේ ගමන් කොට ජාත්‍යාවේ සංසාර දුකින් අත මිදී අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබත්වා මේ විදිහට කර්ණීය මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වගන්ති හදා ගන්න පුළුවන්. සැබවින් පාළියෙන් කියන මේ දේශනාවන් සමාත සමාගේ යතේන බසින් නිතර භාවිතා කිරීමෙදිම ඒ සැබෑම ඥාන සංප්‍රයුක්තව ප්‍රතිපත්තියක් වාට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දවසට 21 වරක් හරියම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතනවා නම් ඒ දේ පවයි සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා මේ සියලුම බෞද්ධයන්ගත කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදි වෙනකොට අදිස්ථාන කරගන්න අද දාසම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා. අද මේ දාස පුරාම සෑම ඉරියව්වකම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රිය අදිස්ථාන කරගෙන කටයුතු කිරීමේදී දාසන පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා. ඒසා බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අදුමතාතයන් මුදුන් පමුණවා ගන්නට යෙදුණා. නිසා දැන් අදාතිමේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථාන පිළිබඳව ධර්මයේ දරවෝද භාවනා කමතම් කියාගෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ ලැබිත් ආභෝධයක් ලබාගෙන මේ භාවනාවෙන් නිසිඵල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙත්වා කියා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා මෙතෙකින් සීලයක තිහිතා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු සසුනේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතා වංගෙන් අගතන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සප බල ප්‍රඥා විනිමින් දලව ජයගෙන කෙලවර බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං තේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්ෝ කුසලානි සංසදාලෙන් සෑම දිනාට සාන්ත අමාමහ නිවන් සුවක් වේවා Thank you. අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාවියනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ.